කල්යාණ මිත්‍රවරුනි සෑහෙන වෙලාවක් භාවනා කරන්න උත්සාහ කරලා කිසියම් දුරකට හිත සම්පූර්ණ වෙලා තියෙන මේ අවස්ථාවේ කිසියම් දුරකට කායිකවත් සැහැල්ලුවක් දකින මේ වෙලාවේ අප ටිකක් අවධානය යොමු කරමු කොහොමද මේ භාවනාවෙන් මේ විදිහට හිතයි ගතයි සැහැල්ලු වෙන්නේ? හිතයි ගතයි සැහැල්ලු වෙන විදිහට කොහොමද භාවනා කරන්නේ? මේ කාරණේ ගැන. දැන් භාවනාවේදී ඇත්ත වශයෙන්ම අප වැඩිය මොනවත් කරන්නේ නැහැ. දැන් ජීවිතයේ අප තේ එකක් බොන්න ගියත් කොපමණ දේ කරනවද? නිකන් ඉන්නවා කියලා ඉන්න වෙලාවලත් කොපමණ දේ කරනවද? ඉතින් මේ භාවනාවේදී පළවෙනි වැදගත්ම સિદ્ધාන්තය තමයි අපි මොනවත් කරන්නේ නැති එක. එහෙනම් මොනවත් කරන්න යන්නේ අපි. ඒ නිසා භාවනාව වඩාත් සම්බන්ධ වෙන්නේ මොනවත් කිරීමට වඩා නොකිරීමට ඉතින් මේ භාවනාව කියන්නේ මොකද්ද කියලා අහුවාම ඔය දෙන පිළිතුරු වල තියෙන්නේ ওই කාරණේ. ඇහෙන දේවල් ගැන අපි හිතනවද? කල්පනා කරනවද? ඇහෙන දේ විග්‍රහ කරනවද? ඇයි මෙහෙම සද්ද ඇහෙන්නේ මේ වෙලාවේ කවුද කතා කරන්නේ? නෑ. ඒ විග්‍රහ කිරීම කරන්නේ ඒක තමයි ලැබෙන උත්තරේ. සාමාන්‍ය අවස්ථාවල නම් මොනවා ඇහුණත් අපි හොයනවා බලනවා හිතනවා කරදරයක් කියලා හිතනවා ලස්සන නම් සතුටින් රස විඳිනවා නමුත් භාවනාවේදී එහෙම කරනවද නැහැ. ඒතර එතන තියෙන්නේ නොකිරීමක්. සාමාන්‍ය වෙලාවක නම් අප කොහොමත් මෙහෙම හේ වාඩි වෙලා ඉන්නේ කොපමණ ඉක්මනට කොපමණ වේගයෙන් අතපය ඉරියව් එහා මෙහා කරනවද වේදනාවක් ආවත් නාවත් අපහසුතාවයක් දැනුණත් නැතත් ඉතින් භාවනා කරනකොට එහෙම කරනවද නැහැ අපි ඔහේ ඉන්නවා එහෙම ඉක්මනට ඉරියව් වෙනස් කිරීම, අතපය හා මෙහා කිරීම, ඇස්තරලා බලන එක, ඔළුව හරවලා බලන එක, මූණ කසන එක. දැන් මේවා එකක්වත් අපි කරන්නේ අදුම මට්ටමින් තමයි කෙරෙන්න අරින්නේ. කරන්න ඕනෙම නම්. ඉතින් එතනක් තියෙන නොකිරීම. ඔහේ ඉන්නවා. ඊළඟට ඊටත් වඩා අමාරුම දේ තමයි කල්යාණ මිත්‍රවරුනි මේ දුවන හිත මතක් වෙන කල්පනා වෙන කිසිවිලි කෙලවරක් නැතුව තොරතෝංචියක් නැතුව දොඩවන අපේ මනස කොපමණ දේවල් හිතවල අපව අවස්සන්න බලනවද කොපමණ දේ මතක් කරලා දෙනවද මේ පුංචි මිනිත්තු කීපයේදී අපේ අවධානය දැහැගන්නේ ඉතින් ඇහුවොත් කාගෙන් හරි භාවනා කරනකොට මේ එන සිතිවිලි ගැන මොකද කරන්න ඕනේ? වෙනදානම් අපි මොන දේ කර කර හිටියත් වාහනයක් පැදෙව්වත් කෑම ඉව්වත් කෑම කෑවත් පොතක් බැලුවත් ඉගෙන ගත්තත් ඉගෙනුවත් ඔය මතක් වෙන සිටිවිලි නිසා බාධා කරගන්නවා සිටිවිලි බාධා කරනව වෙනුවට ඔය එන එන සිටිවිල්ල අල්ලාගෙන අප අපටම බාධා කරගන්නවා. ඉතින් ඇහුවොත් දැන් භාවනාවේදීත් එහෙම ඔය මතක් වෙන මතක් වෙන දේවල් ගැන හිතනවද කල්පනා කරනවද ඒවා විසඳන්න හදනවද ඒවට උත්තර හොයනවද නැහැ ලැබෙන පිළිතුර නැහැ කියන එකයි. ඔය මොනවත් ගැන හිතන්න අවශ්‍ය නැහැ භාවනාවේදී. ඔහේ සිටිවිලි ඇවිත් ගියාවේ ඒ ගැන ඔබ කලබල විය යුතු නැහැ. ඒ ගැන අප මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් ආයෙත් ලැබෙන උත්තරේ මොනවත් කරන්න තියනවද නැහැ. ඒ ගැන වෙහෙසෙන්න එපා. ඉතින් ওই විදිහට බැලුවහම මේ සාමාන්‍යයෙන් අප මොනවා කළත් නොකළත් අපෙන් කෙරෙන මූලිකම ක්‍රියාවන් තුනක් මේ භාවනා වෙලාවේදී කෙරෙන්නේ නැහැ. ඔය ඇහෙන දේවල් හොයන එක, ශරීරයට දැනෙන දේ අනුව ප්‍රතිචාර දක්වන එක සහ හිතට එන එන දේවල්. මේක ඊටාම වැදගත්. හිත කියන්නේ කල්යාණ මිත්‍රවරුනි ගලාගෙන යන දිය පහරක් වගේ. කරාමයකින් ජලය යම්සේ ගලාගෙන එනවද දියල්ලකින් යම්සේ ජලය දිය ධාරාවක් කඩා පනිනවද ඒ විදිහට නොනැවතීම කෙලවරක් නැතුව අතරක් දකින්නට අපහසු විදිහට සිටිවිලි සිටිවිලි සිටිවිලි මේක තමයි හිත කියලා කියන්නේ මේ තමයි මනස කියලා කියන්නේ එතකොට මේ මේ හිතත් එක්ක අපිට පරණ දේවල් මතක් වෙනවා. ආසන්නම දේ මතක් වෙනවා. ඊටාම ආසන්න දේවල්. දැන් මේ ඔය හිතට එන හිතට මතක් වෙන දේවල් ගැන ටිකක් අවධානයෙන් හිටියොත් කෙනෙකුට පැහැදිලි වෙයි මේ වර්ග කීපයකම සිටිවිලි හිතට එනවා කියලා. හරියටම කියන්න බෑ මෙන්න අහවල් සිටිවිල්ල විතරයි එන්නේ. එක්කෝ සමහර වෙලාවට අනාගතයේ දේවල් මතක් වෙනවා. ඉතින් හැබැයි කියන්න බෑ අනාගතයේ දේවල් විතරයි හිතට එන්නේ කියලා. සමහර විට අතීතයේ දේ මතක් වෙනවා. ඉතින් එතනත් හරියටම කියන්න බෑ. මෑත අතීතයේ දේ මතක් වෙන්න පුළුවන්. අද වෙච්ච දෙයක්. ඈත අතීතයේ සිදුවෙච්ච දෙයක් මතක් වෙන්න පුළුවන්. හුදු සිටිවිල්ලක් විදිහටම. එහෙම නැතිනම් හැඟීම් එක්ක හිතට එන්න පුළුවන්. ආවේගත් එක්ක, සතුට දුකත් එක්ක මතක් වෙන්න පුළුවන්. ඉතින් තමන් ගැන හිතෙන්න පුළුවන්, අනුන් ගැන හිතෙන්න පුළුවන්. කල්යාණ මිත්‍රවරුනි, ඔය එන සිටිවිලි හරියටම අපිට කියන්නට බෑ මොන කොටසින් දෙන්නේ කියලා. ඒ නිසා සමහර ඇත්තෝ උපමාවක් විදිහට ඉදිරිපත් කරනවා. ගාල් කරලා කොටු කරලා තිබුණු ගව ගාලක දොරටු ඇරියා වගේ ඒ ගේට්ටු ඇරියා වගේ ඒ කඩුල්ල විවෘත කළා වගේ මොකද්ද වෙන්නේ? කොයි හරක් ටික ඔක්කොම එළියට යයි. ඔක්කොම කොහොමදක් සෑහෙන පිරිසක් යයි. නමුත් ඉස්සල්ලාම කොයි ගවයා දෙන්නේ? දොරටුව ළඟම හිටිය කෙනා එන්නත් පුළුවන්. සමහර විට ඊට පිටිපස්සේ හිටිය කෙනෙක් අ අරයව පෙරලගෙන එන්නත් පුළුවන්. සමහර විට මේ පෙරතුමා අතර එළියට යන්න අවශ්‍ය නැති කෙනෙක් එළියට විසික් වෙන්නත් පුළුවන්. තමාට දොරටු ළඟ හිටිය කෙනාට ශක්තියක් නැහැ ඊට වැඩිය හොඳට ශක්තිමත් කෙනෙක් එයාව පැත්තකට කළා ඉඳක් පුළුවන්. ඉතින් මේ විදිහට කල්යාණ මිත්‍රවරුනේ හරියටම කියන්න ඒ වගේ තමයි පිටත් මොන විදිහේ සිටිවිලි මොන විදිහේ මතකයන් එනවද කියලා. හැබැයි ඔය ඕනෑම තලයක ඕනෑම වර්ගයක සිටිවිලි හැම මොහොතකම ගලාගෙන එනවා හරියට නොනවතින උල්පතකින් ජලය කාණ්ඩු වෙනවා, උනනවා, ගලාගෙන යනවා වගේ. ඉතින් මේ එකම අවස්ථාවකවත් අප ඒවා ගැන ලකුවට හිතන්න යන්නේ නැහැ. ලකෝ ප්‍රශ්න විදිහට ඔය එකක්වත් ගන්න යන්නේත් නැහැ. මක් නිසාද භාවනාවේදී අප උත්සාහ කරනවා හැකි තරම් සරල වෙන්නට හැකි තරම් සරල වෙන්නට සරලත්වයේ තමයි භාවනාවේ පදනම. ඉතින් අමාරුම දේ සරල වෙන එක. සරල දෙයක් සංකීර්ණ කරගන්න එක අපහසු නෑ. ඒක තමයි සාමාන්‍ය මනසක පුරුද්ද. ඕනම සරල දෙයක් සංකීර්ණ ගැටලුවක් කාරණයක් බවට පත් කරගන්න එක. දැන් මේ කාරණය හොඳට පේනවා සත්තු සහ අපාතර තියෙන වෙනස බැලුවොත්. හොඳට පේනවා කොපමණ අප දේවල් සංකීර්ණ කරගන්නවද? ඉතින් මේ ඒ සරලත්වය අපට මදි. යමක් සරලව තියෙනකොට අප හිතනවා නෑ ඒක එහෙම තියෙන්න බෑ ඒක වැරදි. ඒකේ අඩුපාඩුවක් තියෙන. ඕනෑම දෙයක්, ආහාරයක්, ඇඳුමක්, ගෙයක්, ඕනෑම දෙයක්. අප හිතනවා එහෙම තියෙනවා මේකට තව මොන හරි එකතු කරන්න ඕනේ. මේක වෙනස් කරන්න ඕනේ. මේක ලස්සන කරන්න ඕනේ. මේක තමයි සංකීර්ණත්වයේ මුල. මේ තියෙන తත්වය මදි. ඒ දහසකුත් එකක් අඩුපාඩු දකිනවා. ඉතින් අපි අපේ ඇඳුම් සංකීර්ණ කරගන්නවා, ගෙවල් දොරවල් සංකීර්ණ කරගන්නවා, හැකියාව සංකීර්ණ කරගන්නවා, සම්බන්ධතා සංකීර්ණ කරගන්නවා. මුළු මහත් අපේ ජීවිතේම සංකීර්ණම ගැටලුවක් බවට අපපත් කරගෙන තියෙනවා. ඉතාම සංකීර්ණ ගැටලුවක් බවට හරියට පටලැවුණු අවුලුණු නූල් පන්දුවක් වගේ කොහෙන් බැලුවත් ප්‍රශ්න කොහෙන් බැලුවත් ගැටලු. ඉතින් මේ දැන් භාවනාවේදී අප ඊටාම සරල විදිහට දැන් භාවනාව බුදුදහම විස්තර කරන්නේ ඊටාම සරල විදිහට. දැන් කියන්නේ ඔහේ හුස්ම ඇතුල් වෙන්න ඉඩාරින්න. හුස්මට ඉඩ දෙන්න එහි ස්වභාවය වූ සරලත්වය පෙන්වන්න. මොනවත් කරන්න එපා. හුස්මට මොනවත් කරන්නේ මේ භාවනාවේදී. ඒ ඊටාම වැදගත් කාරණයක් බොහෝ දෙනෙක් ආනාපානසතිය නැත්නම් භාවනාව ගන්නෙ මේ හුස්ම වෙනස් කිරීම තුලින්. හුස්ම වෙනස් කරන්න බලනවා. කොහේ තියෙන දරින එක කොහොමද භාවනාවක් වෙන්නේ? ඉතින් අපි හිතනවා දීර්ඝ වශයෙන් හුස්ම ගන්න ඕනේ. හුස්ම ටිකක් අල්ලගෙන ඉන්න ඕනේ. නොගෙන ඉන්න ඕනේ. වේගෙන් පිට කරන්න ඕනේ. හිමීට පිට කරන්න ඕනේ. නෑ එකක්වත් භාවනාව නෙමෙයි. මක් නිසාද ඔය එකකින්වත් ඔය කිසිම අභ්‍යාසයකින් ඒ භාවනාවේ බලාපොරොත්තු වෙන ඉලක්කයට පරමාර්ථයට යන්න බැරි වෙනවා. මොකද ඉලක්කය පරමාර්ථය පළවෙනි ඉලක්කය තමයි සැහැල්ලු වෙන එක. සම්තුන් වෙන එක. විවේකය අත්දකින්න එක. කයිනුත් මනසිනුත් විවේකය අත්දකින්න එක. ශරීරයටත් විවේකයක් දෙනවා හිතටත් විවේකයක් දෙනවා ඔළුවටත් විවේකයක් දෙනවා ඉතින් මේ සරලව තිබුණු ආස්වාස ප්‍රස්වාස අපි කිසියම් කාලයක් අප ඊට මැදි වෙලා අප විසින් ගන්න පිට කරන්න අපට ඕන විදිහට ගන්න නොගෙන ඉන්න පිට කරන්න පටන් ගත්තොත් කල්යාණ මිත්‍රවරුනි විවේකයේ නැති වෙනවා විවේක ගන්න තිබුණු අවස්ථාවක් අප අහිමි කරගත්තා විතරක් නෙමෙයි තිබුණු தත්ත්වයටත් වැඩිය ආතතියක් අපේ හිතේ ගතේ ඇති වෙනවා. ඉතින් බොහෝ විට ඔය භාවනාවෙන් පස්සේ තිබුණටත් වැඩිය නොසන්සුන්තාවය තිබුණටත් වැඩිය අපහසුතාවක් දකිනකොට බලන්න ඊට හේතු මොකද්ද ඊට හේතුව වෙන්න පුළුවන් කියලා හොයලා බලන්න මම මොකද්ද භාවනාව කියලා කරේ මම මොනවා හරි කරන්න උත්සාහ කළා තියෙනවා මොනවා හරි වෙනස් කරන්න හදලා තියෙනවා. මොනවා හරි මට ඕනේ විදිහට හදන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් එතනදී කවදාවත් අර මූලිකම ඉලක්කයේ වුණු ආසන්නම ප්‍රතිඵලයේ වුණු භවනාවෙන් ලැබෙන සැහැල්ලුව අපට නොලැබී යනවා අහිමි වී යනවා. ඉතින් ඒ නිසා හොඳම අභ්‍යාසය තමයි මුකුත් නොකර ඉන්න ඔහේ ඉන්න බලාගෙන. ඉතින් සිහිය කියලා කියන්නේ ඒකටයි කල්යාණ මිත්‍ර. ඔහේ බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවා. දැනගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා හරියට කැළඹුණු වතුරක් දිහා ඔබ බලාගෙන ඉන්නවා වගේ. කැළඹුණු වතුර ටැංකියක්, කැළඹුණු වතුර තියෙන බාල්දියක්, ලෙඩක්, පොකුණක්, විලක් දිහා බලාගෙන ඉන්නවා. ඒක අමාරුයි. අමාරු කියන්නේ අපිට හදිස්සි. ඉතින් අපිට ඕන කොහොම හරි මේක මම මට පුළුවන් මේක සංසුන් කරන්න. මමයි මේක සංසුන් කරගන්න ඕනේ. ඉතින් අන්න එතනදී මමත්වය මතුවෙනවා. මේ භාවනාවේදී මමත්වය මතුවෙනකොට අප අඳුනා ගන්නට ඕනේ එහෙම නැතිනම් භාවනාව කියලා දිගටම සිද්ධ වෙන්නේ අපේ මමත්වයේ වර්ධනය. භාවනාව නෙමේ දියුණු වෙන්නේ මමත්වයයි. වෙන දේ වෙන විදිහට වෙන්න අරින්න කොහොමද වෙන්නේ කියලා බලාගෙන ඉන්න. මේ භාවනාවට බුදුදහමේ විප්ලවීය අර්ථකථනයක් දීලා තියෙන. එතෙක් කාලයක් භාවනාව විමුක්ති මාර්ගය ආධ්‍යාත්මික මාර්ගය කියලා කිව්වේ ඉගැන්වුවේ සහ පුහුණු කළේ මේ ඔක්කොම Tamanට ඕනි විදිහට හදන එක, මකන එක, වඩන එක. ඉතින් ඒ උත්සාහය තමයි සිද්ධාර්ථ කුමාරයාත් අවුරුදු 6ක් හිටියේ. එයින් ඇතිවෙච්ච ප්‍රතිඵලය මොකද්ද? කායික වෙහෙස, ආතතිය. පසුතැවිල්ල. ඒවා තමයි ලැබුණු ප්‍රතිඵල. කායික දුර්වලතාවය, මානසික ආතති. ඉතින් අවස්ථානයේ උන්නාසි බලව මේක වෙන්න බෑ භාවනාවෙන්. භාවනාව කවදාවත් මෙබඳු දෙයක් විය නොහැකි. දෙවෙනි ප්‍රතිඵලය තමයි දෙවෙනි ඉලක්කය තමයි භාවනාවෙන් අපට අවබෝධය. දැන් අවබෝධය කියන්නේ කල්යාණ මිත්‍රවරුනි යමක් ඒ තියෙන විදිහට තේරුම් ගන්න ඒක තමයි අවබෝධය කියන්නේ. ඕනෑම දෙයක් කෙනෙක් ගැන අප අවබෝධ කරගන්නවා කියන්නේ ඒ දෙය ඒ කෙනා තියෙන විදිහට ඉන්න විදිහට අප තේරුම් ගන්න එක. එතකොට අපට අවශ්‍ය නම් යමෙකු යමක් පිළිබඳව හරියට තේරුම් ගන්නට ඒ දෙයට ඉඩ දෙන්නට ඕනේ. ඒ දෙයට ඕන විදිහට ඉන්න. පවතින්න. ඒ පුද්ගලයාට ඉඩ දෙන්නට ඕනේ ඒ පුද්ගලයා ඉන්න පුරුදු වෙලා තියෙන විදිහට ජීවත් වෙන්න. අන්න එතෙන්දි තමයි අපිට ඒ තැනැත්ත පිළිබඳ හරියට තේරුම් ගන්න පුළුවන්. එයාව හරියට අඳුනා ගන්න පුළුවන්. එහෙම නැතුව එයාගේ අඩු අඩුතැන් මකලා ලස්සන කරලා මට අවශ්‍ය විදිහට වෙනස් කරලා මා සතුටටපත් වෙන විදිහට සංස්කරණය කරලා අපට අවබෝධ කරගන්න. ඊට පස්සේ අපිට පේන්නේ මට ඕන විදිහට ඉන්න කෙනෙක්. මා කැමති විදිහට පවතින දෙයක් අපට පේන්නේ. ඉතින් අප සතුටු වෙනවා. අවබෝධයක් නැතුව මෝඩ විදිහට අප සතුටු වෙනවා. අප ජීවිතේ හුඟක් වෙලාවට කල්යාණ මිත්‍රවරුනි මේ සතුට කියන එක ලබන්නේ තාම මෝඩ විදිහට. මෝඩ විදිහට කියන්නේ අප පුරුදු වෙලා තියෙන්නෙම සතුටු වෙන්න යමක් මට ඕනි විදිහට තියෙනවා නම් කවුරු හරි මා කැමති විදිහට කතා කරනවා නම් hina වෙනවා නම් නිදා ගන්නවා නම් අවදි වෙනවා නම් ඇවිදිනවා නම් වැඩ කරනවා නම් අන්න අපි හරි කැමති. ඉතින් ඒ ඒ එතන අපි හරි සතුටු වෙනවා. එතකොට ඒ සතුට සම්පූර්ණයෙන් තියෙන්නේ මට ඕනේ විදිහට ඒ කෙනා ඉන්න නිසායි. එතන මේ මට ඕනේ විදිහට තව කෙනෙක් ඉන්නවා කියන්නේ ඒ මත අප සතුටු වෙනවා කියන්නේ කල්යාණ මිත්‍රවරුනි ලොකු උගුලක්. උගලක් කියන්නේ මේක දෙපැත්තකින්ම උගලක් එක පැත්තකින් මෙතන අප අහු වෙනවා අපේම මමත්වයේ උගලට. එතකොට මේ ලනුව අපට දීලා තියෙන්නේ අපේම මමත්වය. මොකද්ද ලනුව? දැන් අපට සතුටු වෙන්නට ඕනේ. ඉතින් අපේ මමත්වය කියනවා හා මම සතුට දෙන්නම් මට ඕනි විදිහට යමක් කරලා දෙන්න. හදලා දෙන්න. ඉතින් ඒ පැත්තෙන් අපි අහුවෙන අනිත් පැත්තෙන් ඔය කවුරුවත් අපට ඕන විදිහට කල්යාණ මිත්‍රවරුනි තප්පරයක් ඉඳී මිනිත්තුවක් ඉඳී දවසක් බොහෝම අමාරුවෙන් ඉඳී සතියක් නම් කොහොමත් ඉන්න එකක් නෑ හරියට බැලුවොත් මාසයක් අවුරුද්දක් ජීවිත කාලෙම කොහොමත් ඉන්න බෑ ඒතර මේක බොහෝම తాවකාලික සතුටක් කිසිම දෙයක් පුද්ගලයෙක් විතරක් නෙමේ දෙයක් සතෙක් ඔය මොනවටවත් බෑ කල්යාණ මිත්‍රවරුනි. අප සතුටටපත් වෙන විදිහයටම පවතින ජීවත් වෙන්න. මක් නිසාද ඊට වඩා වෙනත් සාධක හේතු බලපානවා ඒවට පවතින. ඉතින් මේ ඔය අප ජීවිතයේ සතුට කියන එක ඔය මෝඩ විදිහට ලබන්න පුරුදු වෙලා තියෙන නිසා ඒ මෝඩකමේ විපාක විදිහට ඊට වඩා ලොකු දුක් කම්කටොළු කම්පන ශෝක අත්දකින්නවා. ඉතින් ඕවා ඔක්කොම එකට යන්නේ. මට ඕන විදිහට ඉන්න කෙනෙක් ගැන අප මේ සතුටු වෙලා අනිත් පැත්ත බලනකොට එයා ඉන්නේ මට ඕන විදිහට නෙමෙයි. ඒ දේ පවතින්නේ ඒ රැකියාව මොකක් හරි පවතින්නේ මට ඕන විදිහට නෙමෙයි. ඉතින් මේ සතුටු වෙලා හුස්මක් ගන්න ඉඩක් නැහැ. අන්න අපි අසතුටටපත් වෙනවා අසහනයටපත් වෙනවා ඒ එක පැත්තක් දෙවෙනි කාරණය දැන් ඒ මට ඕන විදිහට කියන එක කල්යාණ මිත්‍රවරුනි නিত্য දෙයක් නෙමෙයි යමක් මට ඕනේ කියන කාරණය මට මං කැමති මේ දේට මං කැමති මෙහෙම ඉන්න මං කැමති මේ කෑමට මෙහෙම අඳින්න ඔය කියන ඒවා කල්යාණ මිත්‍රවරුනි බොහෝම ඉක්මනට වෙනස් වෙන දේවල්. එතකොට ඔය එළියේ තියෙන දේවලුත් වෙනස් වෙනවා. එළියේ ඉන්න අයත් වෙනස් වෙනවා. එළියේ තියෙන බාහිරේ තියෙන බාහිරේ ජීවත් වෙන අය ඉන්න ඕනේ පවතින්න ඕනේ කොහොමද කියන අපේ හිතේ තියෙන ආශාවනුත් වෙනස් වෙනවා. ඉතින් කෙනෙක්ට අපි කියනවා මං කැමති නිහඬව ඉන්නවා. ඉතින් අනිත් කෙනා නිහඬව ඉන්නවා අපව සතුටටපත් කරන්න අමාරුවෙන් හරි. නමුත් බලන්න දවසක් දෙකක් තුනක් හතරක් නිහඬව ඉන්නකොට අපට ඇති වෙනවයි. දැන් තවදුරටත් එයා නිහඬව සිටීමෙන් අපේ සතුට අපට අත්දකින්න බෑ. ඉතින් අපි දැන් වෙන දෙයක් ඕනේ වෙනවා. දැන් මේක තමයි ස්වභාවය. ඉතින් මේ භාවනාවේදී අප අඳුනාගත යුතුයි මේ යමක් මට ඕනි විදිහට යමක් මා කැමති විදිහට පවතිනව දැකලා සතුටු වෙන පුරුද්ද සහ එසේ තිබිය යුතුයි පැවතිය යුතුයි ජීවත් විය යුතුයි කියන නීතිය අන බලාපොරොත්තු අඳුනගෙන දැන් අප කලින් කිව්වා වගේ භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ ඇත්ත දකින්න සත්‍යය අවබෝධ කරගන්න. එතකොට සත්‍යය කියන්නේ මා කැමති දෙයට නෙමෙයි. මට ඕනේ දෙයට නෙමෙයි. යමක් පිළිබඳ සත්‍යය කියන්නේ එය පවතින විදිහයි. මා කැමති වුණත් නැතත් මා බලාපොරොත්තු වුණු විදිහට හෝ බලාපොරොත්තු නොවුණු විදිහට හෝ ඕනෑම දෙයක් ඕනෑම කෙනෙක් ඉන්න පවතින විදිහයි සත්‍ය. ඉතින් ඒ නිසා මේ භාවනාවේදී ඔය දෙවෙනි පරමාර්ථයටත් ඊටාම ගැලපෙනවා අපි මොනවටවත් අත ගහන්න යන්නේ වෙන දේ වෙන විදිහට වෙන්න අරිනවා ඇහෙන දේ ඇහෙන්න අරිනවා, හිතන දේ හිතෙන්න අරිනවා. ඒවා අපි ප්‍රශ්නයක් කරගන්න නැතුව ඔහි ඇහුණාවේ, ඔහි හිතුණාවේ. අපට මොකද? අන්න ඒ සිහියට ඒ අවධානයට ඒ මධ්‍යස්ථතාවයට එන්න පුරුදු වෙනවා දැන් එතකොට කාරණා දෙකයි එකක් සැහැල්ලු වෙන එක සංසුන් වෙන එක මේ භාවනාවෙන් බලාපොරොත්තු වෙන ඉතින් සංසුන්තාවය ලැබෙන්නේ දඟලලා නෙමෙයි කලබල කරලා නෙමෙයි අරගල කරලා නෙමෙයි දඟලලා කලබල කරලා අරගල කරලා සැහැල්ලු වුණු කෙනෙකු නැහැ හරියට අර කැළඹුණු දඟලන වතුරක් වගේ විලක් වගේ දොලක් වගේ ඇලක් වගේ ලිඳක් වගේ අවශ්‍ය නම් පිරිසිදු වතුර ටිකක් පානය කරන්න ඉවසන්න සිද්ධ වෙනවා අර කැළතුණු රොන් මඩ යටට තැන්පත් වෙනකල් ටිකක් ඉවසගෙන ඉන්න වෙනවා. මොනවත් නොකර ඉන්න වෙනවා. මොනවාරි කරන්න ගිය ගමන් අර ප්‍රශ්නේ උග්‍ර වෙනවා. අපි මොනවත් නොකර ඇඟිලි නොගහ ඉන්න තාක්කල් ඉන්න පුළුවන් නම් අර කැළඹුණු වතුර එය විසින්ම සංසුන් වෙනවා. ඒ මඩ ටික ඒව විසින්ම යටට යනවා. ඉතින් මේ ඔය දවසක් බුදුරජාණන් වහන්සේ බොහොම ඔය පිරිනිවන් පාන්න කිට්ටු අවස්ථාවේ උන්වහන්සේ වයසයි බොහොම ඉක්මනට වෙහෙසටපත් වෙනවා ඒ ශරීරය. ඒත් උන්වහන්සේ පයින්මයි වැඩි කොපමණ වෙහෙස තිබ්බත් ආනන්ද හඳුරන්ට කියනවා ආනන්ද හොඳටම පිපාසයි වතුර ටිකක් ගේන්න. බොන්න. ඉතින් ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා බැලුවා බලනකොට එක පොඩි ඇලක් තිබුණා ඒක. එතනින් කරත්ත ගිහිල්ලා. ඔක්කොම මඩ වෙලා. ආනන්ද හාමුදුරුවන්ට ඉවතිල්ලක් නැහැ. ආනන්ද හාමුදුරුවන්ගේ පිපාසය නෙමේ බුදුහාමුදුරුවන්ගේ පිපාසය. ඉතින් ආනන්ද හාමුදුරුවෝ හිතනවා මේක මගේ වගකීම. මගේ රාජකාරිය. මම පැහැර අරින්න හොඳ නැහැ. කොහොම හරි ඉක්මනට පිරිසිදු වතුර දෙන්න ඕනේ. ඉතින් එහෙම මෙහෙම බැලුවා ගන්න බෑ. මොනවා කරත් තව තව මඩ වෙනවා. ගිහිල්ලා ඉතින් බුදුහාඳුරන්ට පස්සේ දුවලා ගිහිල්ලා කව බුදුහාඳුරනේ ඒකේ වතුර ගන්න බෑ හරියට කැළඹිලා. කමන්නෑ ආනන්ද එතනින් ගේන්න වතුර ටික. ඉතින් ආපහු දිව ආනන්ද හාමුදුරුවෝ. ඉතින් ආපහු ගිහිල්ලා ගන්න බැලුවා. ඉතින් ආපහු මඩ වතුර. ඉතින් එහෙම මෙහෙන් දඟලනවා දඟලන්න දඟලන්න මේ වතුර මඩ වෙනවා. ත්‍යානන්ද හාමුදුරු හරියට බැඳිලා හිටියා රාජකාරියට. ඒ බුද්ධ කාර්යයට රාජකාරිය නෙමෙයි ඒක බුද්ධ කාර්යයකට හොඳටම බැඳිලා හිටියා. ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ නැට නිදාගත්තෙත් නෑ කියනවා. කීප වතාවක් බුදුහාඳුරන්ගේ ගඳ කිලිය වටේට ඇවිදිනවා මොනවා හරි ඕන වෙයිද බුදුහාඳුරන්ට. මේ බුදුහාඳුර කීප වතාවක් කිව්වා ආනන්ද පිස්සු වැඩ කරන්න එපා, ගිහිල්ලා භාවනා කරන්න. අද භාවනා නොකළොත් ආනන්ද ඔබට පස්සේ පසුතැවෙන්න වෙයි. පස්සේ දුක් වෙන්න වෙයි. ඒ නිසා ඔය පිස්සු වැඩ නවත්තලා භාවනා කරන්න. ත්‍යානන්ද හාමුදුරුවෝ ඒකට ඉතර ඇහුම්කන් දුන්නේ නැහැ. කොහොම හරි ඒ දැඟලිල්ල ආනන්ද හාමුදුරුවන්ගේ චරිතයේ දක්නට තියෙනවා. ඉතින් දෙවනි පාරත් ඇලුකෝ බෑ බුදුහාමුදුරනේ එතනින් ගන්න. ඒක ඔක්කොම කැළඹිලා. ආනන්ද කලබල වෙන්න එපා. එතනින් හිමීට වතුර ටිකක් ගන්න. කලබල වෙන්න එපා, දුවන්න එපා, හිමීට යන්න. ඉතින් ආනන්ද හාමුදුරේ පාර සම්පූර්ණ වෙලා අර තිබුණු ආතතිය අඩු කරගත්තා. ඒ තිබුණු කලබලය අඩු කරගත්තා, හදිස්සිය අඩු කරගත්තා. හිමීට ගියා, ගිහිල්ලා බලන ටිකක් හිටියා ඉන්නකොට දැක්කා ඒ වතුර ටික නිකාම්ම සංසිඳන. එතන ඒ වතුර කැළඹුණේ ආනන්ද නිසා ආනන්ද හාමුදුරුව නිසා. ත්‍රානන්ද හාමුදුරුව එතන නැතිකොට වතුර ටික සංසුන් වෙනවා. එතන කියන්නේ ඒ ඒ ඇලේ ආනන්ද හාමුදුරුව නැත්නම් ආනන්ද හාමුදුරුව කියන්නේ කවුරු හරි එතන නැත්නම් නිකම් මේක සංසුන් වෙනවා. හැබැයි සංසුන් කරන්න, නිශ්චල කරන්න, පිරිසිදු කරන්න උත්සාහ කළොත් එහෙම වෙන්නේ තව තවත් ඒ ප්‍රශ්නය සංකීර්ණ වෙන එක. ඉතින් ඒ නිසා යූරේ ඉන්න ඒක තමයි භවනාව කියන්නේ. බහින්න එපා මනස කියන මඩවලට. කල්යාණ මිත්‍රවරුනි මනස තරම් මද ගොහරුවක් මේ ලෝකේ තව කොහේවත් නැහැ. මනස තරම් මඩවලක්. ඇයි මේකට මඩවලක් මඩ ගොහරුවක් කියන්නේ? මේකේ තියෙන්නෙම ඇවිස්සෙන දේවල්. දැන් හරියට මඩ වගේ මඩ ජලාශයක් බලන්න මොනවා වැටුණත් ඇවිස්සෙනවා. ඒ වගේ මොනවා ඇහුණත් මොනවා දැක්කත් මොනවා මතුරුවෙක් ඇඟේ වැහුවත් අප කොපමණ ඇවිස්සෙනවද? අර මඩ මනස කියන මඩ ගොහරුව ඇවිස්සෙනවා. කැලැස්සෙනවා. ඉතින් ඇහුන්නටත් දැක්කේ නැතත් ඇඟට නොදැනුණත් නිදාගෙන හිටියත් ඒත් ඇවිස්සෙනවා. මනසට පුළුවන් අර ඒවම උස්සලා ගන්න ආපහු හීන විදිහට හරි දවල් හීන විදිහට හරි මේක තමයි ස්වභාවය. ඉතින් මේ මනස කියන්නේම පල් වෙන පල් වෙන මඩ ගොහරුවකට. දන්නා කියන අතීතයේ ඉඳලා අප එකතු කරගෙන ආපු කුණු ගොඩවල් මනස හරි කැමති කුණු ගොඩවල් එකතු කරගන්න. මනස හරි කැමති අඩුපාඩුකම් දුර්වලකම් එකතු කරගන්න. තමන්ගේ සහ අනුන්ගේ. ඉතින් ඒවා එකතු වෙලා මේකේ පල් වෙවි පල් වෙවි තියෙනවා. ඔය අතීතයේ විඳපු වේදනාවන් අඩුපාඩුකම් ශෝකයන් බිය තරහවල් ඔය ඔක්කොම මේ මනස කියන කුණු වලේ කුණු වෙවි කුණු වෙවි කුණු වෙවි තියෙනවා. ඉතින් මේ මේකට බහින්න එපා. මේකට බැස්සා කියලා මේක පිරිසිදු කරන්න බෑ. ඉවුරේ ඉන්න. ඉවුර මොකද්ද? හුස්මේ ඉන්න. හුස්ම අඳුනා ගන්න. හුස්ම කියන්නේ කල්යාණ මිත්‍රවරුනි මේ මම කියන ඒ ගංගාවේ ඉවුරට ආස්වාසයේ එක ඉවුරක් ප්‍රස්වාසයේ අනිත් ඉවුර. එතකොට මේ ආස්වාසය සහ ප්‍රස්වාසය කියන ඉවුරු දෙක මැදින් තමයි මම කියන ගංගාව ගලාගෙන යන්නේ. අතීතයේ සිට වර්තමානයේට වර්තමානයේ සිට අනාගතයට මේ ගංගාව ගලාගෙන යනවා. එතකොට මේ හුස්ම තමයි ඉවුර. මේ හුස්ම නැතුව මේ ගංගාවට ගලන්න බෑ. ශරීරයට පවතින්නත් බෑ, මනසට පවතින්නත් බෑ. හුස්ම නැති වෙච්ච ගමන් ශරීරය තව දුරටත් ශරීරයක් නෙමෙයි මලමිනියා. හිත ඒකට මොනවා වුණාද කියලා කියන්න බෑ. ඉතින් ඒ නිසා මේ භෞතික වූ ශරීරයත් අභෞතික වුණු මනසත් යා කරන්නේ මේ යුරු දෙකෙන් ආස්වාස ප්‍රස්වාස කියන. ඉතින් මේ යුරේ ඉන්න බහින්න එපා, පනින්න එපා, ඇහෙන දේවල් වලට මතක් වෙන දේවල්. ඒවා ඔහේ ඇහුණාවේ, ඔහේ මතක් වුණාවේ අවධානයෙන් ඉන්න ඒ ඇහෙනකොට මොකද හුස්මට වෙන්නේ? කපාරට ලොකු ශබ්දයක් ඇහෙනකොට බලන්න දිගැස්සෙන හැටි. ශබ්දේ නෙමේ ප්‍රශ්නේ. ශබ්දය උහි තිබුණාවේ. ඒක ගැන හොයන්න යන්න එපා. බලන්න මොකද මට උනේ? එකපාරට මහ වේගයෙන් අර හිමීට ගලාගෙන ගිය මම නැමැති ගංගාව එකපාරට වේගවත් වෙන හැටි බලන්න, කැළඹෙන හැටි බලන්න එක මොහොතකට හුස්ම වෙනස් වෙන හැටි හුස්ම වේගවත් වෙන හැටි එකපාරට මතක් වෙන්න පුළුවන් ඔන්න මොකක් හරි ප්‍රශ්නයක් ඊයේ පෙරේදා තිබුණු හෙට අනිද්දා එන්න තියෙනවා කියලා බලාපොරොත්තු වෙන බලන්න මොකද හුස්මට වෙන්නේ ඒ ප්‍රශ්නේ හොය හොය ඉන්න එපා ප්‍රශ්නේ හොයනවා කියන්නේ අන්න ඔබ බැස්ස මඩවලට ඒකේ ඉඳගෙන හොයන්න හොයන්න තව තව කැළඹෙනවා. තව තව ආතතිය, තව තව මහන්සිය, තව තව නොසන්සුන් භාවය. ආපහු ගොඩ වෙන්නේ ඉවුරට. දැනගත්ත වෙලේ මා ඉන්නේ ඉවුර නෙමෙයි මා දැන් මේ ප්‍රශ්නයත් එක්ක යනවා ඈතට ගහගෙන කියලා ඒක අතාරින්න නැවතත් ඉවුරට ගොඩ වෙන්න ආස්වාස්තිය ඉවුරට මේ පැත්තේ තියෙන නැතිනම් ප්‍රස්වාසයේ උරට එහා පැත්තේ තියෙන ළඟම තියෙන උරට ගොඩ වෙන්න. එතන මේවා ඉවුරු මේ ගහගෙන ගලාගෙන යන මේ සුලිවල කැරකැවෙන මේ අපේ ජීවිතවලට විවේක ගන්න පුළුවන් ඉවුරු දෙකක් තමයි කල්යාණ මිත්‍රවරුනි ස්වභාවික ආස්වාදයත් ස්වභාවික ප්‍රස්වාසයත්. ඉතින් කොයි මොහොතක හරි භාවනා කරන නොකරන ඕනෑම මොහොතක ඔබ කැළඹිලා කියලා දැනගත්ත වෙලාවේ මොනම ප්‍රශ්නයකට හරි මානසික ගැටලුවකට කායික ප්‍රශ්නයකට අවත තියෙන ප්‍රශ්නයකට තමන් කැළඹිලා අවුල් වෙලා පීඩණයටපත් වෙලා කියලා දැනගත්තාම මා දැන් ගහගෙන ගසාගෙන යනවා මේ ප්‍රශ්නයත් එක්ක කියලා දැනුණු මොහොතේම බලන්න හුස්ම මේ වෙලාවේ ඇතුල් වෙනවද පිට වෙනවද පුරුද්දක් ඇති කරගන්න ඒ වගේ අවස්ථාවල අර ප්‍රශ්නේ එල්ලිලා එහි කිඳා බහැලා ගිලිලා පරදලක් වගේ ගහගෙන යනවා වෙනුවට අර ආස්වාස්යේ යූරේ එල්ලෙන්න. නැතිනම් ප්‍රස්වාස්යේ යූරේ එල්ලෙන්න. මේක අපිට ඕනි වෙලාවක කරන්න පුළුවන් පාඩම් කරමින් ඉඳලා මෙහෙතටපත් වුණු වෙලාවක රැකියාවේ මෙහෙතටපත් වුණු වෙලාවක කායික වශයෙන් මෙහෙතටපත් වෙලා වේදනාවටපත් වෙලා අසනීපෙන් ඉන්න වෙලාවක ඕනෑම අවස්ථාවක ඒ මොහොතේ එතනම ළඟම තියෙන ආස්වාදයේ හෝ ප්‍රස්වාදයේ ඉවුරට ගොඩ වෙන්න. බලන්න මේ ඉවුර ඔබට ලොකු විවේකයක් ගන්න ඉඩ දෙනවා. ඔබ දකි එතකොට අර ප්‍රශ්නය ඔබේ දෙයක් නොවන විදිහට. මගේ දෙයක් නොවන විදිහ. එතන තියෙයි ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙයි. ගැටලුව තියෙයි. හැබැයි එතන පුංචි දුරස්ත භාවයක් දැන් මගේ අපේ දුරින් තියෙන්නේ මගේ ඔළුව ඇතුලේ නෙමෙයි. එන්න හුස්මට හුස්මට ආපු ගමන්ම මේ අත්දැකීම ලැබෙයි. නිදහසක්. නිදහසක්. සැහැල්ලුවක්. ඒ නිදහසින් තමයි ඔය සැහැල්ලුව ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඊටාම වැදගත් දෙය කල්යාණ මිත්‍රවරුනි භාවනාව ඊටාම සරලයි. ඊටාම සරලයි. මේක අවශ්‍ය නෑ සංකීර්ණ කරගන්න. සංකීර්ණ වෙලා තියෙනවා ඒ භාවනාව නෙමෙයි හරියට ජීවිතය වගේ කෑම බීම හරිම සරලයි බඩගින්නට කෑම ටිකක් කොච්චර සරලද බඩගින්න යම්සේ සරලද ආහාරත් එපමණටම සරල විය යුතුයි ඇඳුම කියන්නේ කොච්චර සරල දෙයක්ද දෙයක් සරලයි නමුත් ඒවා සංකීර්ණ කරගන්නේ මනස. එතකොට ආහාරය ඊටාම සංකීර්ණ ප්‍රශ්නයක්. ඇඳුම ඊටාම සංකීර්ණ ප්‍රශ්නයක්. හැමදේම එහෙමයි. ඉතින් භාවනාවත් ඒ தත්ත්වයට අපිටපත් කරගන්න පුළුවන්. ඒක අපරාධයක්. ඒ නිසා සරලත්වෙන් සැනසෙන්නට සෑහීමකටපත් වෙන්න බලන්න. දහමේ තියෙනවා උපමාවක් ඔය ඔය දී වලින් හදන බෙර තියෙන්නේ හං ගහලා දෙපැත්ත. ඉතින් මේ වගේ බෙරයක් බොහොම අමාරුවෙන් හදන්නේ ඇතුලේ කුහරයක් හදලා ලස්සනට ඒක එක ගානට රවුම් කරලා ඉතින් මෙහෙම තිබුණු බෙරයක් මේක මිහිඟු බෙරේ කියලා එක වර්ගයක බෙරයක්. ඉතින් මේකේ ගුල්ලෝ විදලා හරි කොහොම හරි පුංචි හිලක් හැදිලා අර ලීයේ. ඉතින් මේ බෙර වාදකයා බැලුවා දැන් මේක අලුත් බෙරයක් හදන්න ගියොත් මට හරි පියදමක් යනවා ලේසිත් නෑ. ගහක් කපන්න වෙනවා. වෙලාවක් යනවා. ඕක පදම් කරන්න වේලෙන්න. ඒ නිසා පුංචි ලී ඇණයක් හදලා අර සිදුරට ගැහුවා. ඉතින් සිදුර වැහුණා. හැබැයි දැන් ඒක අර අරලී જાතියෙන්ම නෙමෙයි. ඉතින් ඒ නිසා එතන බැලුවහම පේනවා පාට දෙකක්. ඉතින් ඔහොම යනකොට ඉතින් ආයෙත් කාලෙකදී ආයෙත් තනක් ওই විදිහට සිදුරු වුණා. එතෙන්ටත් තව වර්ගයක ළඟ තිබිච්ච මොනව හරි ඉතුරු වෙලා තිබිච්ච ලී කෑල්ලක් රවුම් කරලා අර සිදුරට ගැහුවා එකත් නෝ. දැන් මෙහෙම මෙහෙම කාලයක් යනකොට කල්යාණ මිත්‍රයෝනි දැන් මේකේ ඇන ගොඩක් තියෙනවා. පාට පාටින් සුදු පාට, රතු පාට, කළු පාට, දුඹුරු පාට එක එක පාටින්. ඉතින් මේක බලන්න ලස්සනයි. අර තනි ලීයෙන් තියෙන බෙරයකට වැඩිය දැන් මේක හරි ලස්සනයි. ඒක විලාසිතාවක් වගේ, බතික් කරලා වගේ ලීවලින්. දැන් ඊට පස්සේ බෙර හදන අය බැලුවා මෙහෙම තමයි බෙර හදන්නේ. ඉතින් අර හොඳ ලීයක් අරගෙන ඒක ඊට පස්සේ තැන් තැන් වලින් හිල් කරලා පාට පාට ලී අරගෙන ඒ සිදුරු වහලා බෙර හදන්න පටන් ගත්තා. ඉතින් එහෙම මේක පුරුද්දට ගිහිල්ලා බෙර හැදීමේ කලාව ඔය විදිහට හොඳට තියෙන ලී කිසිදු ගැටලුවක් ප්‍රශ්නයක් සිදුරක් නැති ලී ඕනෑකමින් ප්‍රශ්නයක් බවට සිදුරක් බවට අඩුපාඩුවක් බවට පත් කරලා ඊට පස්සේ ඒ තමන් විසින් ඇති කළ අඩුපාඩුව වහන්නට විසඳුම් හොයන තත්වයකට පත් මේක දහමේ තියෙන බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන උපමාවක්. ඒ වගේ හැම දෙයකටම කල්යාණ මිත්‍රවරුනි ඔය උපමාව ආදේශ කරගන්න පුළුවන්. භාවනාවට පවා අනිත් හැම දෙයකටම මේ මනසේ ස්වභාවය තමයි ඕනෑම දෙයක් පතලවා ගන්න එක. ඒක මනුෂ්‍ය මනසක ස්වභාවය. සත්ව මනසක ওই කාරණේ තරම් දකින්න ලැබෙන්නේ අර සරලත්වයෙන් සත්තු සෑහීමකටපත් වෙනවා. ඉතින් මනුෂ්‍ය මනසේ ස්වභාවය තමයි නිර්මාණශීලීත්වය. ඒතර මේ නිර්මාණශීලීත්වය බොහෝ විට අප පාවිච්චි කරන්නේ සංකීර්ණ දේවල් නිර්මාණය කරගන්න. ප්‍රශ්න නිර්මාණය කරන්න. ගැටලු නිර්මාණය කරගන්න. ඉතින් මේ භාවනාවේදී මේ මනස අපි දකිනවා ඒ මනසේ ස්වභාවය අඳුනා ගන්නවා ඒ මනස අතහරිනවා දැකීම අඳුනා ගැනීම සහ අතහැරීම ද ඒ වගේම මේ හිතේ තියෙන තව ස්වභාවයක් තමයි කල්යාණ මිත්‍රවරණි හැම දෙයක්ම Tamanට ඕනෙ විදිහට අර්ථකථනය කරගන්නේ. හිතට අවශ්‍ය විදිහට ඕනෑම දෙයක් ඒ පැත්ත පෙරලන්නත් පුළුවන් මේ පැත්ත පෙරලන්නත් පුළුවන්. හිතතරම් දක්ෂ නීතිවේදියෙක් තවත් නැහැ. නීතිවේදීන් උනත් නැතත් ඕනෑම මනසක ඔය ස්වභාවයේ තියෙනවා තමන්ට මනසට අවශ්‍ය විදිහට ඕනෑම දෙයක් විග්‍රහ කරන්න පුළුවන් අර්ථකථනය කරන්න පුළුවන් හරි කියන්න පුළුවන් වැරදි කියන්න පුළුවන් ඉතින් භාවනාවේදී අන්න ඒ මනසත් අපි අඳුනා ගන්නට ඕනේ. මක්නිසාද අපි මේ හරි කියන්නේ ඇත්තටම හරි දෙයකද නැත්නම් අපේ හිතට හරි දෙයකද? අපි සත්‍යය කියලා කියන්නේ සැබෑම සත්‍යයටද නැතිනම් මගේ හිත කියන ඇත්තටද? මේක අප අඳුනාගත යුතු වෙනවා. ඉතින් ඒ නිසා ඔය සත්‍යය සත්‍යය කොහොමද අප දැනගන්නේ කියලා ඇහුව ප්‍රශ්නයක් පිරිසක් දවසක් බුදුහාමුදුරන්ගේ ඇත්ත මොකද්ද කියලා නෙමෙයි ඇහුවේ ඇත්ත කොහොමද දැනගන්නේ කියලා මොකද මේ පිරිසට හරිය ප්‍රශ්නයක් වෙලා තිබ්බා ඒගොල්ලෝ හිතියේ එක තොටුපළක තීර්ථයක ඉතින් එතන මේ හරියට එනවා විවිධ සත්‍ය දේශකීන් සත්‍ය පිළිබඳ කතා කරන ඇත්තෝ ඇවිල්ලා දේශනා කරනවා මේක තමයි ඇත්ත මං කියන එක විතරයි ඇත්ත මේ ලෝකයේ කෙලවරක් තියෙනවා. ඉතින් තව කෙනෙක් ඇවිල්ලා කියනවා නෑ මේ ලෝකය අනන්තයි. මේ ලෝකය කවුරු හරි මැව්වා. මේ තව කෙනෙක් කියනවා නෑ මේ ලෝකය කවුරුත් මැව්වේ නෑ. ඒක තමයි ඇත්ත. අනිත් ඔක්කොම බොරු. ඒ තවත් කෙනෙක් ඇවිල්ලා කියනවා පුනරුත්පත්තියක් තියෙනවා. ඒක තමයි ඇත්ත. ආයිත් එයා තර්ක කරන විදිහට හිතෙන ඇත්ත තමයි පුදුත්පත්තියක් තියෙනවා. ඉතින් ඒක ඇත්තයි කියලා පිළිඅරගෙන මේ පැත්ත බලන්න බෑ. තවත් කවුරු හරි කියනවා නෑ පුදුත්පත්තියක් නෑ කොහෙද තියෙන්නේ? මරුණාම ඔක්කොම ඉවරයි. ඉතින් ඒතකොට මේ ඇත්ත ඔක්කොම පටලැවුණ කල්යාණ මිත්‍රවරුනි මේ අර සරලව තිබුණු මනස් සංකීර්ණ මනස් බවට පත් වුණා. දැන් මේ ඇත්තන්ට නිින්ද යන්නේත් නැහැ. මේ මෙතෙන්ට බුදුහාමුදුරුවොත් වැඩම කළා. මේ බුදුහාඳුර වැඩම කළා මොනවත් කියන්න ගියේ නැහැ. බුදුහාඳුරන්ට කිසිම රුදාවක් තිබුණේ අනවශ්‍ය තැනක යමක් කියන්නේ. ඒක උන්වහන්සේ නිහඬව බොහෝම ප්‍රබෝධයෙන් හිටියා. ඉන්නකොට අර පිරිස් ඇවිල්ලා මේ අපි අහලා තියෙන සූත්‍රයක් කාලාම සූත්‍රය. ඉතින් මේ කාලාම උරු ඇවිල්ලා ඇහුවා බුදුහාඳුරනේ අපි හරි අවුලක ඉන්නේ හරි සංකීර්ණ තත්වයක අප ඉන්නේ අපට හිතාගන්න බෑ මොකක්ද ඇත්ත කියලා අපට අඳුනගන්න බෑ කුමක්ද සත්‍යය කියලා හැමදෑම මෙහාට එනවා ශාස්ත්‍රූවරු ඒ ඇවිත් එකකට එකක් පටහැනි දෙය කියනවා කියලා එහෙම කියලා ගියාට කමක් නැහැ. ඒගොල්ලෝ අපට බල කරනවා මේක විතරයි ඇත්ත. වෙනේම පිළිගන්න එපා අනිත් ඔක්කොම බොරු කියලා. දැන් අපි හරි අවුලක ඉන්නේ අපිට නිින්ද යන්නේත් නැහැ. ඉතින් ඔබ වහන්සේ කියන්නේ මේගොල්ලෝ හරි බුද්ධිමත්. මේ අහපු ප්‍රශ්නෙම වැදගත්. බුදුහාඳුරුවෝ ඇහුවේ නෑ මොකක්ද ඇත්ත කියලා. දැන් අපි නම් අහන්නේ අපිට මෙහෙම මෙහෙම බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් දීලා මේකේ හරි උත්තරේ මොකක්ද කියලා. එහෙම නෙමෙයි ඇහුවේ. ඔබ වහන්සේ කියන්නේ මේ හරි උත්තරේ අපි දැනගන්නේ කොහොමද කියලා. උදාහරණයක් බොහොම හොඳයි කාලාම වරුණි ඔබලා ප්‍රශ්න කළ යුතු තැන ප්‍රශ්න කරනවා. සෙවිය යුතු තැන සොයනවා. ඉතින් එහෙම කියලා සාමාන්‍ය ලෝකයේ ඇත්ත මනින මිනුම් දන් ටිකක් කිව්වා 10ක් විතර. මොනවද? අපහල කියනවනේ. ඔය තමන්ගේ ගුරුවරු කිව්වට පිළිගන්න එපා. තමන්ගේ ආගමේ තිබ්බට පිළිගන්න එපා. තමන්ගේ ශාස්ත්‍රවරයා කිව්වා කියලා පිළිගන්න එපා. තමන්ගේ પરම්පරාවෙන් ආවා කියලා පිළිගන්න එපා. මට හිතෙන විදිහ කියලා පිළිගන්න එපා. මාගේ විශ්වාසය කියලා පිළිගන්න එපා. ඔය විදිහට ඔය හැම තැනකම තියෙන එක පොදු සාධකයක් තමයි මම කියන එක. මගේ ගුරුවරයා, මගේ ශාස්ත්‍රූවරයා, මගේ પરම්පරාව, මගේ පොතපත, මගේ තර්ක ක්‍රමය, මගේ විශ්වාස මේ මම කියන එක. මම කියන එක පාවිච්චි කරන්න එපා මිනුම් දණ්ඩක් විදිහට ඇත්ත දැනගන්න. මක්නිසාද ඒක වරදින්න පුළුවන්. හේතුව මේ මම මට ඕනේ විදිහට තමයි හැම දෙයක්ම දකින්නේ අර්ථකථනය කරගන්නේ විග්‍රහ කරන්නේ පිළිගන්නේ සහ ප්‍රතික්ෂේප කරන්නේ හැම දෙයක්ම ඉතින් කෙනෙක් හොඳ වෙන්නෙත් මට සාපේක්ෂව කෙනෙක් නරක වෙන්නෙත් මට සාපේක්ෂව ඒක මටයි සාපේක්ෂ කවුද හොඳ කවුද නරක මොකද්ද හරි මොකද්ද වැරදි ඒක මට සාපේක්ෂ දෙයක්. ඒ නිසා මම කියන එක ගන්න එපා. ඔබට අවශ්‍ය නම් ඇත්තම ඇත්ත දැනගන්න. බුදුහාඳුර කිව්වේ ඒකයි. මම පැත්තකට තියන්න. මමව පැත්තකට තියලා බලන්න. මම අයින් කරලා බලන්න ඇත්ත මොකක්ද? කිසියම් දෙයක් නිසා කවුරු හරි කියන පොතක තියෙන කමක් නැහැ. කාගේද පොතේ? Tamange වෙන්න පුළුවන්, වෙන කෙනෙක්ගේ වෙන්න පුළුවන්. ඒක මගේද අනුන්ගේද කියන එක නෙමෙයි වැදගත්. බලන්න ඒ තියෙන කාරණේ ඒ කියන කාරණේ නිසා තමන්ගේ තරහ අඩු වෙනවද? තමන්ගේ හිත නිවෙනවද? එහෙමනම් ඒක ඇත්ත. හැබැයි කිසියම් කාරණයක් නිසා නොතිබුණු තරහ ඇති වෙනවා නම් නොතිබුණු ප්‍රශ්න ඇති වෙනවා නම් නොතිබුණු කෑදරකම් ඇති වෙනවා නම් නොතිබුණු විදිහට මුලා වෙනවා නම් එහෙනම් ඒක බොරුවක් ඒක අතාරින්න එතකොට බුදුහාමුදුරේ කාලාන සූත්‍රයේ කියපු පණිවිඩය එකයි. මොකද්ද? මමව මිනුම් දණ්ඩක් කරගන්න එපා ඇත්ත දකින්න. ඇයි මේ මම කියන එක ලෝකේ තියෙන මායාකාරීම දේවල් වලින් ප්‍රබලම මායාව තමයි මම. ප්‍රබලම මැජික් කාර්යය තමයි මම. එයාට පුළුවන් නැති දෙයක් ඇතිකරන්න, ඇති දෙයක් නැතිකරන්න. Tamange වාක්‍යයට. ඉතින් එයා එයාව පාවිච්චි කරන්න එපා ඇත්ත දකින්න. මැජික් කාර්යයක්ව කවුද යොදාගන්නේ ඇත්ත අඳුනගන්න. දවසක් මේ නක්සුදීන් ගියා පින්පත්‍රයකුත් අරගෙන ගමේ රවුමක්. ඉතින් සාමාන්‍ය නක්සුදීන් ප්‍රසිද්ධ වෙලා හිටියේ හරිය ආත්මార్థකාමී මිනිස්සෙක් විදිහට. Tamange වාසිය විතරක් හිතන. ඉතින් මේ පින්පත්‍රෙත් තරන් ගිහිල්ලා ගෙවල් ගානේ ගියා. ඉතින් තාම ධනවත් ගෙදරකට ගියා. ගියාම ඉතින් ඇහුවා මොකද? කිව්වා මේ දුප්පත් මිනිස්සෙක් ඉන්නවා යා ලොකු ණයක් අරගෙන ඒක ගෙවා ගන්න බැරුව දැන් හිරේ යන්න වෙන්නේ. ඉතින් යාට උදව්වක් විදියට තමයි මම මේ ගමේ නැවිදලා මේ මුදල් ටික එකතු කරලා යාට දෙන්න හිතා. ඉතින් අර මනුස්ස අර පොහොසත් තැනත්තා කිව්වා බොහොම හොඳයි නාස්තිදීන් ඔබට ජීවිතේ පළවෙනි වතාවට හරි මේ පරාර්ථකාමී වැඩක් කරන්න හිතුණු මේක කියලා ලොකු ආධාරයක් දීලා අහුව ඔබට ඇත්තටම මේ කැක්කුම ආවේ කොහොමද? කවුද යා? ඔබේ කවුද? එතනත් ඒ කියන ඒ මම තමයි කියලා. ඒ මට තමයි සල්ලි දී ගන්න බැරුව හිරේ යන්න වෙන්නේ. හැබැයි කියා මුලින් කිව්වේ නෑ. ඉතින් දැන් අපව දීපු සල්ලි ටික ඉල්ල ගන්නත් බෑ. ඉතින් ඔහොම ගියා. ඉතින් ආයෙත් කාලෙක ආයෙත් පින් පත්‍රයක් හදාගෙන මෙයා ආව නැස්සුදී. ඉතින් එනකොට අර දැනත් ඇහුවා මේ ආයෙත් කවුරු හරි සල්ලි ණයක් ගෙවා ගන්න බැරුව ගිරේ යන්න වෙලා ඒකට උදව් කරන්න දාවේ. ඔව් ආ එහෙනම් ඒ ඔබ වෙන්න ඇති. අනේ නෑ මම නෙමෙයි මේ අහවල් කෙනා කියලා කෙනෙක් නමක් කිව්වොත් බොරු නම් අහලා බලන්න. එපාරිදි මෙයාට හරි සතුටක් ආ හොඳයි නස්ති දෙන්න ඔබ පාඩමක් ඉගෙන ගත්ත එක කියලා ඉතින් ඒ මුදල දීලා ඇහුවා ඉතින් ඇයි මොකද මේ පාර ඔබට තියෙන කැක්කුම? මේ පාර මට තියෙන කැක්කුම එයා ණය වෙලා තියෙන්නේ මටයි. දැන් එයා ගෙව්වේ නැත්නම් මටයි පාඩුවේ. මේක තමයි මනසේ හැටි හැම වෙලෙම මනස තමන්ගේ වාසියට තමයි. මේක පුද්ගලයෙක්ගේ දුර්වලකමක් නෙමෙයි කල්යාණ මිත්‍රයෝනි මේ මමත්වයේ ස්වභාවය. මමත්වයේ කියන්නේ මේකට තමන්ට වාසියට මමත්වයේ ප්‍රයෝජනෙයි මමත්වයේ ඕනම දෙයක් අර්ථකථනය කරන්න. ඕනම දෙයක්. ඉතින් ඒ නිසා මේ ඔය භාවනාවේදී දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ සමත භාවනාව ඔහේ තියෙන දරිමු දේවල් තියෙන විදිහ බලාගමු අපි නිහඬ වෙමු අපි නිසල වෙමු ශබ්ද ගංගාවක් විදිහට ගලාගෙන යයි අලුතෙන් අලුතෙන් ශබ්ද එකතු කරමින් අර ඇහුණු ශබ්ද නැති වෙමින් උරා ගනිමින් අලුත් ශබ්ද ඇති කරගෙනමින් මහා ගංගාවක් තේ ශබ්ද ගලාගෙන යයි සිතවිලි එයි එයි එයි එකතු වෙයි ගංගාවක් විදිහට ගලාගෙන යයි පරණ දේවල් අලුත් දේවල් මතකයන් දුක සැප ඔක්කොම ඔය ගංගාවට අපි වැටෙන්නේ නැතුව අපි ආස්වාස ප්‍රස්වාස කියන යූරෙමු ඒක තමයි සමත භාවනාව. ඕවා උහි උනාවේ. දැන් මේ විදර්ශනාවේදී අපි කුමකටද උත්සාහ කරන්නේ ඇත්ත දැනගන්න සත්‍ය දකින්න එතෙන්දී මේ හිත විසින් මමත්වය විසින් පාට ගන්වන, වෙස් ගන්වන, ලස්සන කරන, සරසන දේවල් අපි අඳුන ගන්නට ඕනේ. ඉතින් මේ මනසේ විනිශ්චයන් හිතේ විග්‍රහ කිරීම අඳුනගන්න. අපිට පේන්න පුළුවන් යමක් මලක් වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන් කන්දක් හරි ලස්සනයි. ඒතර බලන්න කවුද මේ ලස්සනයි කිව්වේ? හිත. කන්ද නෙමෙයි කිව්වේ, වැස්ස නෙමෙයි කිව්වේ, කුරුල්ලා නෙමෙයි, සමනලයා නෙමෙයි. ඒ මල නෙමෙයි කිව්වේ ලස්සනයි කියලා අපේ හිත කිව්වේ. අන්න ඒ හිතට ලස්සනයි. ඒක දකින්න. ඒතර මේ ඇත්ත නෙමෙයි අපි දකින්නේ. හිත කියෝ දෙයක් අපි මේ දකින්නේ. හිත පෙන්නපු දෙයක් අපි මේ දකින්නේ ඒක හඳුනාගන්න. ආ හරි හොඳයි කියලා හිතනවා කෙනෙක් ගැන අපිට. ඒතර මේ පුද්ගලයා දැකලා නෙමෙයි මේ පුද්ගලයාව විග්‍රහ කරලා හඳුනාගෙන නෙමෙයි. හිතයි කියන්නේ. ඉතින් මේ සිතිවිල්ල අඳුනගන්න ඒක තමයි භාවනාවේ සිතිවිල්ල අයින් කරන්න. අයින් කරලා බලන්න ඊළඟට මොකද්ද පේන්නේ? ඊළඟට මොකද්ද ඇහෙන්නේ? ඉතින් මේ හිත කෙලවරක් නැතුව అలවයි සිටිවිලි, ලස්සන සිටිවිලි, අවලස්සන සිටිවිලි, හොඳ සිටිවිලි, නරක සිටිවිලි කෙලවරක් නැතුව అలවයි ඇහෙන ඇහෙන ශබ්දේ, පේන පේන රූපේ, මතක් වෙන මතක් වෙන කල්පනාවේ అలවයි. ඉතින් සිහිය අවශ්‍ය වෙන්නේ ඒකයි. అలවන అలවන වාරයක් පාසා අඳුනගන්න අඳුනගෙන අතහරින්න. ඒ Tamanට හිතන එක අතහැරලා බලන්න ඇත්තටම මොකද්ද පේන්න තියෙන්නේ ඇත්තටම මොකද්ද ඇහෙන්නේ මහා ගෝසාවක් කරදරයක් කියලා හිතන શબ્දයක් ඒ ගෝසාවක් කරදරයක් කියන සිතිවිල්ල අයින් කරලා අහන්න මොකද්ද ඇහෙන්නේ ඇත්ත කියන්නේ ගෝසාවක් කරදරයක් කියන එක නෙමෙයි ඒක අපේ හිත කියපු දෙයක් බලන්න ඇත්තටම මොකක්ද ඇහෙන්නේ ඉතින් ඇත්තටම ඇහෙන්නේ ගෝසාවක් හරදරවත්. ඔය එකක්වත් ඇහෙන දේවල් නෙමෙයි ඇහෙන්නේ ශබ්ද. ඉතින් එතෙන්ට එන්න. පේන්නේ රූප. ඉතින් එතෙන්ට එන්න, එතෙන්ට එන්න ඒ සරල වූ ඇති සැටියට සරල වූ සත්‍යයට එන එක තමයි මේ විදර්ශනා භාවනාවෙන් කරන්නේ. ඉතින් අපේ මතක් වෙන දේවල් කොයි අත්දැකීම උනත් කල්යාණ මිත්‍රවරුනි ඔය අපි මනස විසින් అలවන අන්දන වේශ නිරූපණය කරන ඒවා ඔක්කොම ටික ටික අතහරිමින් හලමින් ඉවත් කරමින් පවත්නා ස්වභාවයට පවත්නා ඇති සැටියට කිට්ටු වීමයි මේ භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ සබාධම තරම් සරල දෙයක් තවත් නෑ. සබා දහම තරම් යථා තත්ත්වයේ පෙන්වන තවත් දෙයක් නෑ. හිත තරම් අවුල් වෙච්ච තවත් දෙයක්වත් නෑ. හිත තරම් පතලව ගත්ත තවත් දෙයක්වත් නෑ. ඒතර මේ දෙක වෙන් කරලා මොකද සබා දහම කිව්වේ 아무තු දෙයක් නෙමෙයි. අපේ අත්දැකීම ඇහෙනවා ඒක තමයි ස්වභාවය. ශරීරයට දැනෙනවා ඒක ස්වභාවය. හිතෙනවා ඒක ස්වභාවය. ඇත්තරන්නම් ඉන්නේ පේනවා ඒක ස්වභාවය. එතන තියෙන සරලත්වයක් දකින්න. ඉතින් ඒක ප්‍රඥාවක් කරගන්න මනසක් මේ පැත්ත හැරලා බලන්න. අතහරින්න ඕනේ ඇහෙන ශබ්දය නෙමෙයි. ඇහෙන ශබ්දය හොඳින් හෝ නරකින් ප්‍රඥාවක් කරගන්න මනසයි. ඒ නිසා බුදුදහමේ භාවනා විස්තර කරන්නේ මනස අතහැරීම විදිහට ඔය ලෝකය අතහැරීම නෙමෙයි සද්දාකාරින්න බෑ රූපාකාරින්න බෑ දිවට දැනෙන රසාකාරින්න බෑ සුවඳ ස්පර්ශ මතකයන් අතහරින්න බෑ ඒවා කිසි ප්‍රශ්නයකුත් නෑ අතහරින්නට ඕනේ ඒවා ප්‍රශ්න කරගන්න තමන්ගෙම හිත තමන්ගෙම සිතවිලි එනිසා බුදුදහම මේ භාවනා විස්තර කරන්නේ විප්ලවීය විදිහකට. සම්ප්‍රදායික විදිහකට නෙමේ සම්ප්‍රදාය භාවනාව තිබ්බේ ලෝකේ ආකාරයෙන්. අහන්න එපා සද්ද. කරදරයි. යන්න නිහඬ තැනකට අත්දකින්න සුවය. බලන් දෙපා රූප. එක ප්‍රශ්නයක් හස්වහගන්න. යන්න රූප පේන්නේ නැති තැනකට. එහෙම තමයි විස්තර කරේ. බුදුහාමුදුරු කියන්නේ ඒක නෙමේ භාවනාව. ඒවා ප්‍රශ්න කරගන්න හිත අතාරින්න. අන්නේ හිත අතහැරීම තමයි විදර්ශනාව කියන්නේ. ඒ සඳහා හිත දකින්නට ඕනේ. හිත දකින්නට නම් හිත දැකිය හැකි තරම් සියුම් වූ සිහියක් තියෙන්නට ඕනේ. එතකොට මේ ආනාපාන සති භාවනාවෙන් ඔය අවශ්‍යතා දෙකම කල්යාණ මිත්‍රවරුනි අප සම්පූර්ණ කරනවා සිහිය දියුණු කරනවා මැදට පනින්න නැතුව ඉන්නවා ඒ විතරක් නෙමෙයි තියෙන දේ තියෙන විදිහට දකිනවා එක ප්‍රශ්නයක් කියලා කියපු ගමන් ඒ ප්‍රශ්නයක් කියූ සිත අඳුනගෙන ඒ සිටිවිල්ල පැත්තකින් තියෙනවා එතකොට මේ භාවනාව තුළ අප කොහේ හිටියත් කොයි දේ කළත් සැහැල්ලුවෙන් සහ අවබෝධයෙන් ජීවත් වෙන්නත් පුළුවන් සැහැල්ලුව සහ අවබෝධය වර්ධනය කරන්නත් පුළුවන් ඒ නිසා භාවනාව සරලයි සරල වෙන්න සරල වුණු තරමට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් සරල වුණු තරමට අවබෝධයෙන් ජීවත් වෙන්නත් පුළුවන් ඒ විදිහට භාවනාව අඳුනගන්න දැන් මේ භාවනාව මෙතනින් ඉවරයි කියලා හිතන් දෙපා කල්යාණ මිත්‍රවරුනි අප පුළුවන් අපේ අනිත් ඉරියව්වලත් මේ භාවනාව පුරුදු කරන්න තව ටික වෙලාවකින් බුද්ධ පූජාව තියෙන පල්හැද කරලා. ඔව් පල්හැ ශාලාවේ අද ඒ විශේෂ දානයක් තියෙනවා හැම දිනාටම ඉතින් මේ දාණයට දාණයට කලින් ඒ බුද්ධ පූජාව පවත්වනවා ඊට එකතු වෙන්න ඊපස්සේ දාණය ඒ ආහාර ගැනීමත් මේ කාරණා වලට උදව්වක් විදිහට සිහිය හිත අඳුනගන්න යොදා ගන්න. ඉන්පස්සේ තියෙන විවේකයක් බලන්න නිහඬව ටිකක් Taman ගැනම මෙනෙහි කරමින් ගත කරන්න. නැවතත් පස්වරු 1:30ට විතර මේ ශාලාවේදී අපි එකතු වෙමු. සෞතික වේලාවක් භාවනා කරන්න ධර්ම සාකච්ඡාව සඳහා ඉතින් මේ කාරණා පිළිබඳ ගැටලු තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් එතෙන්දී සාකච්ඡා කරන්න පුළුවන්. හැම දිනාටම දිරුවන් සරණයි.